අපි මහින්ද මහත්තයාට යැද්දා විදක්කජන් දාසන් දානේ අප්පත් ටික බෙදීමක් කරා ඒ අතර මගේ පිටත් හිටියා නැවතතිවා මේ අපේ පුතාට පොල්ලක් අරගෙන ගැව්වා නිකාගේ පාක්ෂිකේ. ඊළඟට මේගොල්ලෝ බොරු ඇන්ටියක් දාලා පොලිසියට ගිහලා මෙන්න අපේ පුතා ගාන ගෙවම ගෙවල් කැඩුවා කියලා. ඊළඟට පොලිසියෙන් ආවා අපේ ගෙදරට. ඊළඟට පුතාව අරගෙන ගියා පොලිසිය. පුතා වරන් ගිය අතර මම ගියා පොලිසියට යන්න. ඊළඟට මගදීදී මට කෝල් එකක් ආවා මෙන්න ගොලන් ගෙදරට ඇවිල්ලා ඉරණිකයි එයාගේ ගාඩ් එකයි අපේ ගේ කරනවා කියලා. මල් මයින් පස්සායි පොලිසිය නැගී ඇවිල්ලා අපේ ගේ එක්ක කරලා බඩ කරලා ගෙදර බඩ කුඩු කරලා ඒගොල්ලෝ ගිහින් කියලා. මෙතන කතන්දර දෙක අතන එකක් තමයි මේ ප්‍රදේශයට අයත් පොලිසිය පොලිසිය තමයි වැලිකඩ පොලිසිය. එතකොට වැලිකඩ පොලිසියට ගිහලා මේගොල්ලෝ සැමින්ලා පළවෙනි දාන්න ඕනේ. එහෙම ඇත්තම දෙයක් වුණා නම්. ඒගොල්ලෝ ඒක දැම්මේ නැත්තේ පළවෙනිද ඒගොල්ලන්ට විරුද්ධව සැමින්ලා පැහැදිලිව තියෙන හින්දා. දෙවෙනි කාරණේ තමයි අල්ලපු ගෙදර ඉන්න පුද්ගලයා දැකලා තියෙන ඇසින්දුරු සාක්ෂි තියනවා. මේ පුද්ගලයා මේ ගෙදර තියෙන නැටි වලන් ටිකක් පොළවේ ගහලා තිබ්බා. එතකොට දැන් කවුරු හරි කෙනෙක් ඒ ගෙදරට අලාභහානි සිද්ධ කරලා තිනවනම් මේගොල්ලන් පැහැදිලිව කියන්නේ ගෙදර බඩු මුට්ටු කියලා කියන්නේ ගෙදර කුස්සිය බඩු ටික තමයි බිමට වැටලා තිබිලා තියෙන්නේ. ඒක තමයි මේගොල්ලෝ දාලා තියෙන කම්ප්ලේන් එක. ඉතින් මම මේක පිළිබඳව පොලිසියට දැනුවත් කරා. සහ මම අදාළ සියලුම දෙනාම දැනුවත් කරා දැනට ඒ සියලු දේම ගැනම පරීක්ෂණ පවත්වගෙන යනවා